මේ අනිත් උදාහරණ මට මේ හම්බෙච්ච ප්‍රායෝගික ගැටලුවක් වගේ දැන් මතක් වුණා මෙතෙන්දී දැන් ඔය අනුකම්ප දැන් දෝමනස්සය ගැන කතා කරනකොට අනුකම්පාව අපි හුඟක් වෙලාවට හොඳ චයිජස් එකක් නමුත් ඒක මේ අනුකම්පාවයි දෝමනස්සයයි නැ පැටලෙන නැත්තම් තියෙනවා වගේ දැන් අපි හිතමු සතෙක්ව ඝාතනය කරන දෙයක් දැක්කහම වගේ ඒ කියන්නේ අපි අනුකම්පාවකින් පටන් අරගෙන ඒක දෝමනස්සයකටපත් වෙන අපිට ඒක ගලපගන්නේ කොහොමද වෙන් කරගන්න වගේ හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? අනුකම්පාව කියන එක බොහෝ කොට අකුසලයට තමයි බර. ඒ කියන්නේ අනුකම්පාව කියලා කියන්නේ එක්තරා චෛතසිකයක් නෙමෙයි චෛතසික ගොඩකින් හැදෙන මනෝභාවය. ඒ මනෝභාවය දැන් බුදුරජාණන් වහන්සේගේ සිත්තේ අනුකම්පාව කියන වචනේම තියෙන්නේ කම්පණයටපත් වෙනවා අර සිද්ධියට අනුව ඒ කියන්නේ තමන් ඒ ගැන සංවේදී වෙලා අනිත් කෙනාගේ ප්‍රශ්නේ තමන් භුක්ති විඳිනවා. ඒ කියන්නේ සිහියෙන් තොරයි. සිහියෙන් යුක්ත නම් ඒකත් එක්ක කම්පණය වෙන්නේ නැහැ. එතකොට අපට ඇති වෙන්නේ කරුණාවක්. ඒ කියන්නේ කරුණාව කියලා කියන්නේ අනිත් කෙනාගේ පීඩාව දුරු කරන්න මට කොහොමද සහාය වෙන්න පුළුවන්? අනිත් කෙනා දුකින් මුදවා ගැනීමේ උත්සාහය. ඒ සඳහා උනන්දු වෙන, ඒ සඳහා සිතන ගතිය. එතකොට ඒකට ඒකට අර අනුකම්පාවක් ආපු ගමන් ඒක බොහෝ විට ද්වේෂ මූලික වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපේ මහානායක හඳුරෝ දක්වන්නේ වංචක ධර්ම පොතේදී කරුණා වේසයෙන්, මෛත්‍රී වේසයෙන්, අනුකම්පා වේසයෙන් මේ ද්වේෂය අපට වංචා කරනවා. එතකොට ඒ නිසා තමයි අර ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලගෙන ඉන්නකොට මේ ගෙම්බා නිදහස් කරගන්න ඕන කියන අනුකම්පාවක් ඇති වෙනවා. ඊට පස්සේ ගෙම්බා නිදහස් කරගන්න ගිහලා ගැරන්ඩියට තලනවා. ඌට වැලි ගහනවා, හිංසා කරනවා, ලාම්පු තෙල්වක් කරනවා. එතකොට ඇයි ඒ? අර ද්වේෂ මූලික සිත. එතකොට මේ ගෙම්බ නිදහස් කරගන්න ඕන කියලා ඇති උනේ තමන් කැමති නැහැ ඒ ගෙම්බව අර සතාට අහු වෙලා ඉන්නෝ දකින්න. එතකොට අපිට ගෙම්බ නිදහස් කරන්න පුළුවන් ඌ සතාට අහු වෙලා නැතිනම්. හැබැයි දැන් අහු වුණාට පස්සේ ඒ දත් ඇදිලා ඌ ජීවත් වෙයිද නැද්ද කියන්නත් බෑ. අනිත් එක දැන් ග්‍රහණය කරගත්තා පස්සේ ඒ සතාගේ ආහාරය. අපි හිතමු බල්ලෙක් බලලෙක් එහෙම අල්ලනවා නම් අපිට බේරන්න පුළුවන්. මොකද ඒ සතා මාංශ භක්ෂක වගේම අනිත් දේවලුත් අනුභව කරනවා. එතකොට අර ආහාර දාමය තුල අර සතා ඒ විදිහේ ගොදුරු කරගන්නෙම ජීවියෙක්. එතකොට ඒ ජීවියා ගොදුරු කරගන්න කලින් අපිට මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි ගොදුරු කරගත්තට පස්සේ ඒක උගේ ආහාරයක්. ඊට පස්සේ ඒක බේරුවා කියලා ලොකු යහපතක් වෙන්නේ නැහැ. නමුත් මේ ටික අපිට සිහිබුද්ධියෙන් වැටහෙන්නේ නැහැ. අර අනුකම්පාව ආපු ගමන් අපි කම්පණයටපත් වෙනවා. එතකොට මගේ හිතේ තියෙන මනෝභාවය දරා ගන්න බැරුව මම ප්‍රතික්‍රියා දක්වනවා. ඉතින් ඒක අපි හිතනවා අර්ථකථනය කරනවා. ඒක හොඳ ගුණයක් හැටියට. හ්ම්. ඒ වගේ වංචක ධර්ම ගොඩක් වෙලාවට ඇති එහෙමයි සවනස බොහොම පැහැදිලි. ඔබ වහන්සේට බොහොම පිං පෙරවන් සරණයි. පෙරවන් සරණයි.